සදහතුනේ අද දවසේ ගැඹුරු ධර්මයේ එහෙම නැත්නම් අභිධර්මයේ ඇසුරෙන් කෙරෙන තවත් එක් උතුම් ධර්ම දේශනයක් මෙලෙසින් ආරම්භ කරන්නට සුපුරුදු පරිද්දෙන්ම වැඩම කරන්නට යෙදුනා. ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනේ නිර්මාතෘවර පූජනීය උඩුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සියලු දෙනා සාදුනාද නම්වා ධම්සභා මණ්ඩපයට පිළිගනිමු.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 බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපි කවුරුත් දන්නවා. සසර දුක් නැති කරන ඒ වගේම අපාය ගමන වළක්වන අපේ හිත තුලින්ම උපදවාගත යුතු ධර්මයක් කියලා. ඒ ධර්මයේ විස්තර සමයි ත්‍රිපිටකයේ තියෙන්නේ. ත්‍රිපිටකය කියන්නේ ධර්මය නෙවෙයි. ධර්මයේ විස්තර ධර්මය කොහෙද උපදින්නේ? අපේ సంతානවල. එතකොට දැන් අපි අභිධර්ම පාඩමේ යම් කඩයිමක් පසු කරා. ඒ පසු කරපු කඩයිම තමයි අපි දැන් දන්නවා මම සාරාංශය මතක් කරනවා හැමදාම අදත් කෙටියෙන් මතක් කරනවා සිත් සහ චෛතසික කියන්නේ මොනවද කියලා. සිතක් හැදෙන්න හේතු වෙන සිතත් එක්කම උපදින සිත ගන්න අරමුණම ගන්න සිත නොවන සිත නොවන සිත ගන්න අරමුණම ගන්න සිත උපදින තැනම උපදින සිතත් එක්කම ඉපදින සිත නිරුද්ධ වෙන තැනම නිරුද්ධ වෙන සිත උපදින තැනම උපදින ධර්මයක් තියෙනවා සිත නොවන සිතෙන් අන්‍ය වූ ක්‍රියාවක් ඒකට කියනවා චෛතසික කියලා. එතකොට අපිට ඉගෙන ගන්න තියෙන චිත්ත චෛතසික රූප කියන දේවල් ටික තමයි චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා ගත්තාම කොහොම ටික ඇතුළත්. එතකොට රූප විභාගය අපි පොඩ්ඩක් පැත්තකින් තියලා තියෙන එක පසුව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙයි. අපි ඉස්සෙල්ලාම කරේ චෛතසික ගැන ඉගෙන ගත්තා, සිත් ගැන ඉගෙන ගත්තා. ඊට පස්සේ ඒ වගේ සම්ප්‍රයෝගණය, සංයෝගණය මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා. මොනවද මේ ඉගෙන ගත්ත ටික කියලා අපි පොඩ්ඩක් කල්පනා කරමු. අදත් පුළුවන් ඕනනම් කෙනෙකුට මේ අභිධර්ම පාඩම අද ඉඳන් ආරම්භ කරන්න. මට ඕනේ එහෙමයි. වැඩි දෙනෙක් මතක් කරා දැන් මේ යම් කඩේමකට අපින් දැන් මම කියන්නේ මොකද අද අපිට පටන් ගන්න තියෙන්නේ ප්‍රකීර්ණක සංග්‍රහයයි ඒක අර තරම් අමාරු නැහැ හරිද ඒවා බොහොම එතනින් එහාට තියෙන්නේ කෘත්‍ය සංග්‍රහයට යනකොට හේතු සංග්‍රහයට හේතු ભેදයට කෘත්‍ය ભેදයට ඒවා මේ ප්‍රකීර්ණක සංග්‍රහය තියෙන මේ ભેදයන් අපි සාකච්ඡා කරනකොට ඒවා ටිකක් අර වගේ කර්කස නැහැ රසවත් දැන් ඉගෙනගත්ත දේවල් පාවිච්චි කරන්න පුළුවන් ඒකින්ද මේ අපි ගැනයි කතා කරන්නේ. විශේෂයෙන් චිත්තවිති ගැන එහෙම කතා කරනකොට අපේ ලොකු තේරුමක් ඇති වෙනවා ජීවිතය පිළිබඳව මොකක්ද මේ වෙන්නේ අපේ තුල සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. අපේ තුල සිද්ධ වෙන ක්‍රියාවලිය තේරුම් ගන්නකොට අපිට එහි තියෙන අනාත්මභාවය, අනිත්‍යභාවය හොඳට වැටහෙනවා. ඒ නිර්මාණය වෙනස් වෙයි, වෙනස් වෙයි සිද්ධ වෙන හැටි. ඉතින් ඒකින්ද මේ අභිධර්මය කියලා කියන්නේ අපේ ජීවිත කතාවක්. ජීවිතය පිළිබඳ නව භාෂාවක්. අලුත් භාෂාවකින් ජීවිතය දිහා බැලීමක් නව අර්ථ දැක්වීමක් ඒක හින්දා මේකට කම්මැලි වෙන්න දෙයක් නැහැ මේ මොකද්ද වෙන්නේ සිතයි චතුසිකය දෙක ගත්තහම සිත කියලා කියන එක නිර්මාණය වෙන්න බොහෝ චෛතසිකයන්ගේ නේද සිතේ තියෙන ලක්ෂණය තමයි සිත පැහැදිලිවම අරමුණ දැනීම කියන අරමුණ දැන ගැනීම විතරක් සිද්ධ කරන ධර්මතාවයක් ඒකේ රස විඳීමක්වත් ඒකේ හැඳිනීමක්වත් සිය දෙයක් සිතෙන් සිද්ධ වෙන්නේ නැහැ. අරමුණ ගැනීම පමණයි. අරමුණ දැනීම පමණයි. ඉතින් ඒක නිසා වෙන් නමුත් ඒ සිතේ නොයෙකුත් ප්‍රභේද තියෙනවා. අපි දන්නවා දැන්ට එක එක එක එක භූමිවල පහළ වෙන සිත් විදිහට අර්ථ දක්වන සිත් ටික. ඉතින් මේ සිතක් හැදෙන්න හේතු වෙන සිතෙන් අන්‍ය වූ ක්‍රියාවන්ට කියනවා චෛතසික කියලා. හරියට මොකක් වගේද? හොද්දක රසය වගේ කියලා මම හැමදාම කියනවා. හොද්දක රසය වගේ. හොද්දේ රසයට එකතු කරන ද්‍රව්‍ය ටික තමයි අනුව තමයි රසය හැදෙන්නේ. එතකොට රසය නොවන රසයට හේතු වෙන ක්‍රියාවන් විදිහට සලකන්නේ අන්න අර එකතු කරන ಜಾති ටික. ඒ වගේ. ඉතින් මේක තේරුම් කරවන්න අපි ගත්ත උදාහරණය තමයි පාසලක ළමයි වගේක් ඉන්නවා සමිති වගේක් තියෙනවා. ක්‍රීඩා සමිතිය, සාහිත්‍ය සමිතිය, සිංහල සමිතිය, ඉංග්‍රීසි සමිතිය ඔය විදිහට තියෙන සමිති ටික. මේ සමිති හැදිලා තියෙන්නේ ළමයින්ගේ. ළමයින්ගේ එකමුතුකින් තමයි සමිති හැදෙන්නේ. දක්ෂ ගුරුවරයෙක් ඉන්නවා. මේ ගුරුවරයාට පුළුවන් කාලයක් පාසල හොඳට ආශ්‍රය කරපු ගුරුවරයෙක් ඉන්නවා. මේ ගුරුවරයාගෙන් අහුවොත් මේ ගුරුවරයා මෙන්න මෙහෙම කියනවා. මේ මේ සමිතියේ ඉන්නේ මේ මේ ළමයි. සිංහල සමිතිය ගම කොයි ළමයි ටිකද කියලා ගුරුවරයා දන්නවා. සාහිත්‍ය සමිතිය ගම කොයි ළමයි ටිකද කියලා ගුරුවරයා දන්නවා. එතකොට අන්න ඒ ඒ වගේ ඒ වගේම එතකොට දැන් බලන්න ඒ ඒ සමිතියේ ඉන්න ළමයි ටික දන්නවා. ඒ ඒ සමිතියේ හැදලා තියෙන ළමයින්ගෙන්නේ නේද? ඒ වගේ ඒ ඒ සිත් හැදෙන චෛතසික ටික අපි දැනගන්න ඕනේ. සිත් සමිතිය නම් චෛතසික ළමයි නම්. හරිද? ඒ ඒ සිත් හැදෙන චෛතසික මොනවද කියලා අපි දැනගන්න ඕනේ. හරි? ඒ වගේමයි ඒක අනිත් පැත්ත. එක ළමයෙක් ගත්තහම ඒ ළමයා කොයි කොයි සමිතිවල ඉන්නවද කියලා අර ගුරුවරයා දන්නවා. තේරෙනවද? එකම සිද්ධියක් මේ දෙපැත්තා. හරිද? එකම සිද්ධියක් දෙපැත්තක්. ඒ ඒ සිතේ යෙදෙන චෛතසිකයන් දැනගන්නත් ඕනේ. එක චෛතසිකයක් ගත්තාම ඒක කොයි කොයි සිත්වල යෙදෙනවද කියලා දැනගන්න ඕන. ඔන්න ඔය ටික කරගන්න තමයි අපි මෙච්චර දවස් එහෙසුනේ. හරි? ඉතින් මේ ටික ගැන තමයි මේ ටික දැනගන්න නම් ළමයි ටික ගැන දැනගන්නත් ඕන, සමිති මොනවද කියලා දැනගන්නත් ඕන. නේද? ළමයින්ගේ හැසිරීම දැනගන්නත් ඕන. මේ මේ ළමයි නේද? සමහර සමිති තියෙනවා හොඳ නැති සමිති වගේක් දාලා තියෙනවා. හ්ම්. ඒ වගේ නේද අක්ෂර සිත් හැදෙන්න අක්ෂර චෛතසිකයන්ගේ එකතු වෙන හැටි හ්ම් සමහර ළමයි වගේ කියනවා හොඳ සමිති වලත් ඉන්නවා නරක සමිති වලත් ඉන්නවා නේද ළමයි හත් දෙනෙක් හිටියා අපි බලනකොට හැම සමිතියකම ඉන්නවා නේද නැති සමිතියක් නැහැ ඔක්කොගෙම ඉන්න හතයි නේද ඒ විදිහට මේක හරීම රසවත් මේ කාරණාව මෙහෙම කරගෙන ඉතින් අපි මොකද්ද කරන්න ඕනේ සිත්තිකේ ප්‍රභේද ටික මම මුලින්ම කිව්වා සිත්තිකේ ප්‍රභේද ටික හොයාගන්න කියලා සිත්වල ප්‍රභේද ටික හොයාගන්න කියලා ඒ වගේම චෛතසිකයන්ගේ ප්‍රභේද ටික අපි කියලා දුන්නා. ඒ ටික මතක තියාගන්න කියලා. නේද? කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත්, ලෝකෝත්තර සිත් ඉතින් උත්තරයි. ඉතින් ඒ ටික බෙදිලා යන විදිහ. නේද? කාමාවචර සිත් කොහොමද බෙදෙන්නේ? මහග්ගත සිත් ටික කොහොමද බෙදෙන්නේ? මේ විදිහට චෛතසික ටික ওই ටික අපි ඔක්කොම කතා කරා. මේ වගේ සංයෝග සම්ප්‍රයෝග ඔක්කොම කතා කරා. ඉතින් ඒකද දැන් ඔන්න මං ආය ආය මතක් කරන්නේ මේකේ අර සැකිල්ලක් සාරාංශයක් ඔළුවට ගන්න ඕන කරන්න ඉස්සෙල්ලා. මොකද්ද මට කරන්න තියෙන්නේ? එතකොට මම දැන් කියලා දුන්න දේ තේරුණා. අද පටන් ගන්න කියලා මම කියන්නේ. අද නම් ඉස්සෙල්ලාම මේ ධර්ම දේශන මොකද අභිධර්මය කියන එක අපි කලින්ම පූර්ව නිගමනයක් ගන්නවා මේක වැඩක් නෑ එක. මේක අමාරුයි දෙක. හරි පළවෙනි එක වැඩක් නෑ નિરර්ථකයි කියලා. નિરර්ථක නැහැ ditthi visuddhi kankāyatana visuddhi ආදී තේරුම් ගන්න ගියාමත් පංච උපාදානස්කන්ධයේ ඇතිතතු තේරුම් ගන්න ගියාමත් හේතුඵල ධමයට අනුව අර මං කියව සංකාවිතරණය තේරුම් ගන්න ගියාමත් ධර්මය අවබෝධ කරගන්න ගියාම අභිධර්ම දැනීම තිබීමෙන් ඉතා පහසුවක් වෙනවා යමක් අත්දැක ගන්න. හරිද? ඉතා පහසුවක් වෙනවා. ඉතින් එතකොට අපේ ජීවිතයේ තියෙන සත්‍ය తත්වය තේරුම් ගැනීම සඳහා අපිට විශාල පහසුවක් සිද්ධ වෙන්නේ මෙන්න මේ ආකාරයට මේ ජීවිතය හරියට අර්ථ දක්වා ගැනීමෙන්. නේද? අභිධර්මයේ අමාරු දෙයක් නෙමෙයි. එකම දේ අමාරු දේ අමාරු දෙයක් විදිහට තියෙන අපි ඕන තරම් ඊට වැඩිය ඊට වැඩිය අමාරු දේවල් අමාරු ශේෂ්ඨ අපි කරලා තියෙනවා. එකම තියෙන්නේ මේක අපිට අර ගෝචර නැහැ. ඒ කියන්නේ අපිට නිකන් අර මේ සමීප නැහැ මේ වචන ටික. ඒකයි මම මේ කියන්නේ. ඒ කියන්නේ අපි කියන්නේ අපිට ෆැමිලිය නැහැ කියලා. නේද? අන්න එහෙම නෑ මේ වචන ගත්තාම ඒවා නිකන් හරියට නිකන් අර සෝමනස්ස සහගත අසංකාරික ඥාන සංප්‍රයුක්ත ඔය විදිහට කියනකොට ඔක්කොම ටික පැටලෙන හරියක් තියෙනවා. ඒකෙන්ද මුල ඉඳන්ම කරන වැඩේදී මේවා ඔළුවට අරගෙන ටික ටික ටික ටික ඔක්කොටම ඉස්සෙල්ලා මං කිව්වා ගණන් හිලව් ඔක්කොම ගණන් ඔක්කොම නැතුව කොච්චර සිද්ද මේ ප්‍රමාණය මොකුත් නැතුව ප්‍රභේදේ විතරක් මතක තියාගන්න. gedara කුස්සියේ හරි තමන් වැඩ කරන කාර්යාලේ හරි හැමෝම පුරුදු වෙන්න දැන් පුරුදු වෙලා තියාගන්න කියලා මම කියලාත් තියෙනවා. අභිධර්ම සටහන තියාගන්න. සිත් බෙදී යන ආකාරය සහ චෛතසිකයෙන් බෙදී යන ආකාරය. හරිද? ඒ ටික තියාගන්න මොකක්ද? ඉතින් එතකොට හිතේ වැටෙන්න ඕනේ. හිතේ වැටෙන්න ඕනේ ටික. මොකද මේ මේ ළමයි ආවර්තිතාවක ගහන් ඉන්නේ. නේද? හ්ම් ඒ විදිහට පේන තැන ගහලා තියාගන්න සිත් නම් 100 නේද 121ට නැත්නම් 89ට බෙදෙන විදිහට ලෝකෝත් කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියලා ලියලා ඒකෙත් ඊට පස්සේ ආය බෙදෙන හැටි මේ ටික මෙහෙමයි මේ ටික මෙහෙමයි මේ ටික ඒ බෙදෙන හැටි සටහන හදලා තියාගෙන වැඩක් කරන ගමන් කල්පනා කරනවා කාමාවචර සිත් කීයද මතක නැහැ අන්න බැලුවා කුස්සිය වැඩ කරන ගමන් මේක කරන්න පුළුවන් ඇයි අපි කාලේ නාස්ති කරන්නේ නේද මං කියන අභිධර්ම ඉගෙන ගන්න බෑම කියලා හිතෙනවා නම් නාස්ති වෙන කාලෙන් ඉගෙන ගන්න හරි නුවණ තියෙන මිනිස්සු නොයේකුත් උපක්‍රම යොදනවා තමන්ගේ ජීවිතයට එක එක එක එක දේවල් එක අලුතෙන් එකතු කරගන්න නුවණ තියෙන මිනිස්සු නොයේකුත් උපක්‍රම යොදනවා. අපි ඇත්තටම ඔය වගේ සටහනක් හදලා ඒක ලැමිනේට් කරලා හරිද? තමන් නාගන්න, හෙදි හොද ගන්න, පිරිසිදු වෙන මේ නානකාම්බරයක් තියෙනවානේ. අන්න ඒක ගහලා තියාගන්නකො. ඔය වෙලාව පාවිච්චි කරන සම්පූර්ණයෙන්ම ඔය වැඩේ දවසකට පැය භාගයක් විතර. විනාඩි 45ක් පුළුවන්. කටපාඩම් කරගන්න ඒ වෙලාව පාවිච්චි කරනවා. ලැමිනේට් කරපුවාම තෙමෙන්නේ නැහැ මම මේ කියන්නේ ඇයි අපි ලැජ්ජා වෙන්නේ? නේද? ඇයි අපි යහපත් දේ කරන්න ඕනම තැනක ඕනම වෙලාවක බැරිද හා? ඕනනම් කාලයෙන් නේද? කාලයෙන් මම නාස්ති කරන කාලය. නාස්තික මේ මහා වැදගත් දෙයකට. ඒ කියන්නේ මේ අභිධර්මයේ මේ නානකාමරේ දැම්ම කියන එක නෙවෙයි. නේද කවුරුහරි කිය එහෙම දැම්මද හාමුදුරු මේක ගෞරවයෙන් කරන්නේ නැහැ ගෞරවයෙන් කරන්නේ මම මේ කියන්නේ මතක තියාගන්න ටිකට කාලේ ගන්න පොඩ්ඩක් chart එකක් ගහලා තියාගන්න කුස්සිය ගහලා තියාගන්න හරි හැම වෙලෙම දකින තැන ගහලා තියාගෙන සිත් ටිකයි චෛසික ටිකයි හරියට කටපාඩම් කරගන්න ලොකු උනන්දුවක් කරගෙන. ඒක ඒක කටපාඩම් කරන පොත්වල තියෙන පොත්වල ලියලා තියෙන පිටුවෙන් පිටුව ලියලා තියෙන විදිහට කරවුවොත් හරීම ඔළුවේ අමාරුවක් එනවා. මොකද එකක් බලලා ඊළඟ එක බලනකොට මේක කොතනද ඊළඟ බලනකොට මේක කොතනද කියලා හොයාගන්න හරි අමාරුයි. ඒකින්ද Tamanට ආවේනික සටහනක් හදාගන්න හදාගෙන මේක බෙදලා හදාගෙන එතෙන්ට අඩුම ගානේ A B C D කියලා හරි දාගන්න. මම මේක මට දැන් කීප දෙනෙක්මත් කිව්වා මේක සකස් කරලා මේ තිරයේ පෙන්වන්න කියලා. මම පෙන්වන්නේ නැහැ. ඇයි? මේක හැදෙන්න ඕන කොහොද? මේක Tamanට ආවේනිකව සකස් කරගන්න ඕනේ. හරිද? ඒකට මට අපේ මේ දරුවෝ බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලය කිව්වා හම්දුනේ අපි ධර්ම සටහන අපි වෙන්නම ඔබ වහන්සේ කතා කරනවා වෙන්නම නැත්තම් මෙතනින් අපි මොකක් හරි බෝඩ් එකක් තියලා ඒ ඒ සටහන එකේ තියලා අඩුම ගානේ ස්ක්‍රීන් එකට එකක් වෙන්නලා මේ ටික මේ ටික පෙන්නමු. මට ඕන කරන්නේ එහෙම නෙවෙයි. හරිද? මට ඕන කරන්නේ අපි මේ කතා කරනකොට ඒ සටහන අපේ මනසේ සකස් කරගන්න සටහන හදාගන්න හැටි කියලා දුන්නාම ඒක අමාරු නෑ පොතක් පතක් අරගෙන බලපුවම පොඩ්ඩක්වත් අමාරු නෑ. ඒ සටහන Tamanට ආවේනිකව හදාගන්න. හරිද? ඒ කරලා ඒ සිත් ටික කටපාඩම් කරගන්න ඕන වෙලාවක එක පාටම කියනකොට හරි කාමසෝබන සිත් ටික කියලා කිව්ව ගමන් මොකද වෙන්න ඕන? ඔන්න එක පාටම මතක් වෙන්න ඕනේ මොකද සෝමනස්ස සහගත ලෝභ මූල සිත් කියලා කිව්ව ගම කොතනද මේක තියෙන්නේ කියලා මතක් වෙන්න ඕනේ. හරි? කොතනින්ද කොතෙන්ද මේක එන්නේ කියලා මතක් කරනවා නැති. හරි? ඒක තමයි අවශ්‍ය කරන්නේ. එන්න ඒ සිත් ටික චෛතසික ටික පිළිබඳව නේද එකපාරටම ප්‍රකීර්ණක චෛතසික කිව්ව ගමන් කොතනද තියෙන්නේ? ප්‍රකීර්ණක චෛතසික කිව්ව ගමන් මතක් වෙන්න ඕනේ චෛතසික විභාගයේ නේද? අන්‍ය සමාන රාශියේ තියෙන සර්වචිත් සාධාරණ ටික නෙවෙයි අනිත් ටික. හරිද 6යි කියලා මතක් වෙන්න ඒක අමාරු නෑ හරිද ඒක අමාරු නැති මුලදී ඒක මතක් වෙන ගානට අරගෙන ඊට පස්සේ ඔය මේ අපි කතා කරන සංයෝග ණය සම්ප්‍රයෝග ණය ටික හොඳට අපි මේ නීති ටික කතා කරා ඒ නීති ටික කතා කරනකොට ඒ නීති ටික කතා කරනකොට අර කොතනද මේක යදෙන්නේ කොතනද මේක යදෙන්නේ කොතනද මේක යදෙන්නේ කියලා බලනකොට බලනකොට බලනකොට මොකද වෙන්නේ? අන්න මේ අවශ්‍ය කරන විදිහට මේක හොඳට කැරකිලා ඇඹරිලා හැදිලා එනවා හිත. කියන කියන දේ තේරෙන විදිහට. හරි? හොඳයි. දැන් එහෙමනම් ওই ටික මම ආය ආය මතක් කරේ ওই සැකිල්ල තියාගෙන යන්න. දැන් අපි තව පියවරක් ඉස්සරහට යන හින්දා. හරිද? තව පියවරක් ඉස්සරහට යනකොට මෙන්න මෙහෙමයි මේක වෙන්නේ. ආයසරයක් අභිධර්මයේ තියෙන කාරණා ටික ධර්ම 53ක් විදිහට අර්ථ දක්වනවා. ඒවට කියනවා තෙපනස් ධර්ම කියලා. හරි? ඒවට කියනවා තෙපනස් ධර්ම කියලා. ඇයි මේ තෙපනස් ධර්ම කියලා කියන්නේ? අපි දන්නවා සිත එක පැත්තකින් බලනකොට සිත් ටික 121 ආකාරයකින් ප්‍රභේද වෙනවා. හරි? තව පැත්තකින් බලනකොට 89ක් විදිහට ප්‍රභේද වෙනවා විස්තර වශයෙන් නෙවෙයි කෙටි වශයෙන් ගත්තොත්. ඒ දෙකම එකයි. හරිද? කතා කිරීමේ සමහරලාට පහසුවක් විදිහට ලෝකෝත්තර සිත් ටික ඔක්කොම 8යි කියලා ගන්නවා. ලෝකෝත්තර සිත් ටික ඔක්කොම 8යි කියලා ගත්තොත් 89යි. 40යි කියලා ගත්තොත් 121යි. 40යි කියලා ගන්නේ ඇයි? කෙනෙක් අහයි අයියේ දෙවිදිහක් කියලා. ලෝකෝත්තර සිත්වල යෙදෙන චෛතසික වෙනම වෙන වෙන විභාග කරන්න වෙන වෙලාවට 121ක් විදිහට අර විස්තර වශයෙන් ගන්නවා ධ්‍යාන ભેදේ. ඒකයි ඒක ඒක ඒක දිගහැරලා ගන්න එකයි. හරියට නිකන් එකට තියෙන ටිකක් දිගහැරලා ගත්තා අර 8 8ම 8ෙම පොදු ලක්ෂණ කතා කරනවා නම් අපිට 8යි කියලා ගත්තා ඒක. 8 ඇතුලේ තියෙන ඒවා වෙනස් කරලා කතා කරනවා නම් ආයසරය 40ක් විතර ගන්න ඕන ධ්‍යාන පහෙන් වැඩි කරලා. එච්චර 8 වර 5 40යි. ඒකයි 120 කරන්නේ කියලා කවුරුත් දන්නවද? හොඳයි එහෙනම් මේ සියලුම සිත් 121ම ගත්තහම ඒකට කියනවා ආරම්මන විජානන ලක්ෂණය. අරමුණ දැනීම සියලුම සිත්වල එකම සාධාරණ ලක්ෂණයක්. සිත්වල අර ඒකට කියනවා ආරම්මන විජානන ලක්ෂණය කියලා සිත්වල තියෙන සාධාරණ ලක්ෂණයක් තමයි සිතේ අරමුණ දැනීම. එතකොට ඒකත් එක හරියට නිකන් අර අපි දන්නවනේ චෛතසික 52 ගත්තාම ඒ 52 හැසිරෙන්නේ 52 ආකාරයකට. ඒ ඒ ඒවට අරමුණ ස්පර්ශ කිරීම, අරමුණේ රස විඳීම, අරමුණ හැඳිනීම වගේ දේවල් ගත්තාම එක එකට එකක් වෙන් වූ ලක්ෂණ 52ක් තියෙනවා චෛතසික 52කට. ඒ කෘත්‍ය වශයෙන් ගත්තාම නේද? ඒ ඒ ක්‍රියා වශයෙන් ගත්තාම ඒ වෙන දේ වශයෙන් ගත්තාම චෛතසික 52කට වෙන වෙන බලන්න දැන් කරපොම නැති අයට මම මේ කියන්නේ මේ 52 ඉගෙන ගන්න ආසයි දෙන්නේ නැද්ද? මෙහෙම කියද්දි. හරි බලන්නකෝ මේ මේ මේ 52 වැඩ 52ක් නේ තියෙන්නේ. මේ කාගේ වැඩද මේ? මේ මෙතන සිද්ධ වෙන වැඩ ටික. නේද? ලෝභ චෛතසිකය මොකද කරන්නේ? මෝහ චෛතසිකය මොකද කරන්නේ? හරි ඡන්දය කියන චෛතසිකය මොකද්ද? එයාගේ එයා මොනවද කරන්නේ? අපි ඔක්කොම කතා කරා. නේද? ලෝභය කියලා කිව්වහම අපි කතා කරේ මොකද්ද? දැලි තෙලෙහි වස්ත්‍රයේහි දැලි තෙල වගේ කියලා. අපිට දැනෙන්න ඕනේ. නේද දැන් දැන් ලෝභය අයින් කරන්න අයින් කරන්න අයින් කරන්න කියන වෙලාවට අපිත් අදිස්ථාන කරනවා නේද ලෝභය අයින් කරන්න ඇත්ත තමයි මම මේ තැනත්තට තියෙන ඇල්ම නේද වෙලාවකට තරහා ගිහිල්ලා එහෙම හරි එක්ක කලකිරිලා හරි මොකක් හරි වෙලා යම් කිසි කෙනෙකුට දරුවෙකුට හරි අපි දැඩි ආදරයක් දැඩි ලෝභයක් තියෙනවා අපි වෙලාවකට මොකද කරන්නේ කල්පනා කරනවා මම මේක අයින් කරනවා කියලා නේද එහෙම හිතලා නැද්ද අන්න හිතනවා දැඩි ලෝභයක් තියෙනවා නම් අයින් කරනවා කියලා හිතනවා නේද කොහොමද වැඩි අයින් කරාද මෙන්න අයින් කරන්න කියලා මොකද උනේ මේ තිබරත් වැඩි වැඩි වෙලා දවස් දෙක තුනක් ගියත් පස්සේ <laughs> නේද? අන්න එතකොට Tamanට දැනෙනවා පින්නත් මේ චෛතසිකය ගැන දන්න කෙනාට දැනෙනවා. ඇයි චෛතසිකේ අර්ථ දක්වනකොට අපි අර්ථ දක්වලා තිබුණා අර්ථ දැක්වීම තියෙන්නේ දැලිතෙල වස්ත්‍රයේහි දැලිතෙල වගේ කියලා. හරිද? මේ මේ අඳින ඇඳුමකට අර දැලි සහිත තෙලක් වැටුණොත් තෙලයි ඇඳුමයි එකක් වෙනවද? තෙලයි ඇඳුමයි එකක් වෙනවද? නෑ. ඇඳුම ඇත්තටම වෙනම තෙල එනවා. නමුත් ගලවා ගැනීම කොච්චර අමාරුද? නේද? එතකොට ඒ අයට තමයි තේරෙන්නේ අදිෂ්ඨානයෙන් විතරක් මේක කරන්න බෑ කියලා. මේකට හිත සක මේකට වායාමය ඕනේ, මේකට මේකට සිහිය ඕනේ, මේ හැම චෛසිකයකම අවශ්‍යයි. එහෙනම් අපිට මේ අපේ වැඩේ සිද්ධ වෙන විදිය, අපේ හිතේ වැඩේ සිද්ධ වෙන විදිය තමයි මේ චෛතසිකයන් වල තිබෙන. චෛතසික 52කට එකිනෙකට වෙන්නු. හරිද? අරමුණ ස්පර්ශ කරන ආකාරය, අරමුණ රස විඳින ආකාරය, අරමුණ හඳුනා ගන්න ආකාරය, ආදි වශයෙන් මේ වගේ තියෙනවා වෙන් වූ ලක්ෂණයන් 52ක් සිත ගත්තාම ආරම්මන විඥාන ලක්ෂණේ එකයි. සිත් වෙනස්. හරිද? සිත් වෙනස් හැබැයි විඥාන ලක්ෂණේ ගත්තාම එකයි. අර 52යි මේ එක මේ සිත් ටික ඔක්කොම එකක් විදිහට ලක්ෂණ වශයෙන් අරගෙන එකක් විදිහට සලකලා අර 52ටයි මේකටයි කියනවා නාම ධර්ම 53ක් කියලා. හරිද? ඒවට කියනවා නාම ධර්ම 53ක් කියලා. අන්න ඒ නාම ධර්ම 53ට කියනවා තෙපනස් ධර්මයෝ කියලා. හරි? මෙන්න මේ තෙපනස් ධර්මයන්ගේ එක එක ભેද වශයෙන් තියෙන මේ තෙපනස් ධර්මයන් යෙදෙන ආකාරයන් ගැන ભેද වශයෙන් අපි බලන්න ඕන වේදනා ભેදය. හරිද? වේදනා ભેදය ඊළඟට හේතු ભેදය, කෘත්‍ය ભેදය, ద్వාර ભેදය, ආරම්මන ભેදය, වස්තු ભේදය කියලා කොටස් 6කට බෙදෙනවා. මේ ප්‍රකීර්ණ ඒ ඒ එන්න ඒ හය ආකාරයකින් වෙන් වශයෙන් වෙන් කරලා දැක්වීමට කියනවා ප්‍රකීර්ණක සංග්‍රහය කියලා. හරිද? එතකොට අභිධර්මයේ ප්‍රකීර්ණක සංග්‍රහය ඉගෙන ගැනීමෙන් ලැබෙන ලාභය අපි ඉගෙන ගන්න ගමන්ම බලමු. නේද? මම ඊයේ පෙරද මතක් කරා අර අපේ ජීවිතේට මේ අභිධර්ම එකතු කරගන්න එකේ තියෙන වටිනාකම අර සසංකාර අසංකාර ભેදය ගැන කතා කරපු වෙලාවේ මම ඒක ආයෙ ඉස්මතු කරන පොඩ්ඩක්. මොකද මේ උනන්දුවක් නැත්තවුන්ගේ උනන්දුව ඇති කිරීම තමයි මේ මේ වැඩසටහනේ සම්පූර්ණ අරමුණ අභිධර්මයේ කෙරෙහි. මොකද මේක දෙමළ පන්ති වගේ වෙන්න බෑ මම කියන දේවල්. හරිද? ඒක හිඳයි මතකද අපි එදා කතා කරපු සසංකාර අසංකාර ભેදයේහි තිබ්බ ලස්සන නේද? සිතක් යම්කිසි සිතක් සසංකාර වෙනකොට අසංකාර වෙනකොට සසංකාර කියලා කියන්නේ අනුන්ගේ මෙහෙවීම ඇතුළත්. අසංකාර කියන්නේ අනුන්ගේ මෙහෙවීම නැතුව. දැන් සසංකාර සිත්වල ඒ කියන්නේ අනුන්ගේ මෙහෙවීමක් ඇතිව කරන සිත්වල තීන මිද්ද කියන චෛතසික දෙක යදෙනවා. අපි මේ චෛතසිකයේ යෙදෙන හැටි කතා කරා. අසංකාර සිත්වල අනුන්ගේ මෙහෙවීමක් නැතුව කරන සිත්වල තීන මිද්ද දෙක යෙදෙන්නේ නැහැ. ඕක අම්මෙක් දැනගත්තොත් මොනවා කරයිද? ළමයේගේ අධ්‍යාපනයට ළමයා ඉගෙන ගන්න ගමන් කිරා වැටෙනවා. ළමයා <laughs> ළමයා මේසුඩ ඉන්දෝලා අපි උගන්වන්න කෝටු කෝටු අරගෙන නැත්තම් තරවටු කරලා ඉන්දෝගුවාම ළමයා කිරා වැටෙනවා. අන්න ළමයාගේ හිත දකින්නවා අභිධර්මයේ දන්න අම්මා. මොකද මෙයා කිරා වැටෙන්නේ. එහෙනම් මෙයාගේ තීන මිද්දේ ඉදලා. එහෙනම් මෙයාගේ තීන මිද්දේ ඉදලා තියෙන්නේ ඇයි? මෙයා මෙයා එහෙනම් පාඩම් කරන්නේ කවුරු කියන හින්දාද? මං කියන හින්දා. ඒ කියන්නේ කාගේ හරි මෙහෙයුමකින් මේක කරන්නේ. එහෙම කරනකොට තීන මිද්දේ යනවා. එහෙනම් මං මෙයාව මෙයාගේ තීන මිද්දේ නැති කරන්න මොකද කරන්න ඕන? එයාගේම කැමැත්තෙන් පාඩම් කරන විදිහට එහෙනම් මේ මේ සසංකාරසිත අසංකාර බවට පත් කරන්න ඕනේ. හරිද? ඒකට මම මොකද කරන්න ඕනේ? අන්න එයාගේ කැමැත්ත උපදින විදිහට අවශ්‍ය කරන හේතු ටික සකස් කරන්න ඕනේ. හරි. ඒක තමන්ට උනත් එහෙමයි. භාවනා කරන ගොඩ කට්ටිය මොකද කරන්නේ? මේ කායික වෙහෙසින්ද නින්දයක් ගන්නේ මම කියන්නේ. භාවනා කරන ඉඳ ගන්න ගොඩ කට්ටිය බලනකොට මොකද? විනාඩි 5යි 6යි හරිද මොකද ඉතින් ඒතර ගුරුවරයා විදිහට අපි දැනගන්න ඕනේ මේ මොකද මේ බුද්ධි මේ ඇවිල්ලා <laughs> මේ ඇවිල්ලා කාගේ හරි මෙහෙයුමක් හින්දා ඇවිල්ලා ඉඳගත්ත බණ අහන්න කියලා මම භාවනාව කර දැම්ම ඉතින් බුද්ධි නේද මොකද මේ තීන මෙද්ද උපදින්නේ ඒක අසංකාර නොවේ ඒක සසංකාරයි මගේ මෙහෙයුම හින්දායි මගේ බල බල කිරීම හින්දා මේ භාවනා කරන්නේ. අප්පෝ කරන්ට් එපා. ඉතින් දැන් හාමුදුරුවෝ ඉන්නවා මෙතන බලාගෙනත් ඉන්නවා කියලා. අන්න ඒ කට්ටිය බොහොම ඉක්මනට පුතේ ගන්නවා. එහෙම නැතුව ආදීනව ආනිසංශ කියලා දීලා භාවනාවේ වැදගත්කම කියලා දීලා ඒක තමන්ගේ තුලින්ම ඒක උපද උපදවනා විදිහට කටයුතු කරනවා. අපේ නේවාසික වැඩසටහන් වල මම ඕන තරම් බුදියන්ට කියලා තියෙනවා. කොයි වෙලාවකත් හතරට නැගිලා ඔක්කොම එකවර පරියන්කේ ඉන්න ඕන කියලා මම නේවාසික වැඩසටහන් දාන්නේ නැහැ. කියලා තියෙන්නේ පළවෙනි දවසේ වලට බොහෝ වෙහෙස ඇති. අන්න ඇඳ තියෙනවා ඕන තරම් නිදා ගන්න ගිහිල්ලා හැබැයි භාවනා ඉරියව්ව උදියන්න බෑ සිහියෙන් ගිහිල්ලා නිින්ද නැති කරන සියලු වැඩ පිළිවෙල කරගන්න කරගෙන ගිහිල්ලා ඒකටවත් හරියගෙන නැත්නම් ගිහිල්ලා නිදා ගන්න දවසම හරි නිදාගෙන කමන්නේ ඇවිල්ලා ඊට පස්සේ පටන් ගන්න කියලා එහෙම කිව්ව හින්දාමද මන් දන්නේ බුදියන්නෙම නෑ කට්ටිය වැඩසටහන වල නිදියන්නෙම නෑ හේතුව මොකද හැබැයි නිදියන්න කියලා නිින්දයන් නැති වෙන්න සිත් සකස් කරනවා එතකොට එයාලා නිදියන්න දෙන්නේ නැහැ. ඒ තමයි මේ අභිධර්මයේ තියෙන කාරණා අපේ ජීවිතයට එකතු කරගත්තොත් ඊටාම ප්‍රායෝගිකව අපිට අභිධර්මය ජීවිතයට ජීවිතයට එකතු කරගන්න පුළුවන්. හරි. කමක් නැහැ. දැන් ඕනට වැඩි කතා කරන්න ටික නමුත් කතා කළ යුතුයි අද අලුත් දෙයක් පටන් ගන්න හින්දා අද අපි එහෙනම් ප්‍රකීර්ණක සංග්‍රහය ආරම්භ කරමු. බොහොම හිමින් කරගෙන යන්න හදිසියක් නැහැ නේද? හිමින් කරයන් එතකොට අපි මේක තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. එහෙනම් දැන් අපි දැනගත්ත ප්‍රකීර්ණක සංග්‍රහය කියන්නේ මොකක්ද කියලා. තේ50 ධර්ම කියන එක දැනගත්තා. චෛතසික 52 සහ සිත. සිත එකක් විදිහට අරගෙන නාම ධර්ම 53ක් ඒවට කියවා තේ50 ධර්ම කියලා. ඒක ආකාර 6කින් බෙදෙන විදිහ ගැන සාකච්ඡා කරනවා කිව්වා. වේදනා ભેදය, හේතු ભેදය, කෘත්‍ය ભેදය, ධාර ભેදය, ආරම්මන ભેදය සහ වත්තු ભેදය කියලයි සඳහන් කරේ. අන්න ඒ ටිකට කියන ප්‍රකීර්ණක සංග්‍රහය කියලා. හොඳයි. එහෙනම් අපි වේදනා සංග්‍රහය පිළිබඳව, වේදනා ભેදයන් පිළිබඳව සාකච්ඡා කරමු. එතකොට දැන් අපිට පරණේව ආයතරක් අලුත් වෙයි. වේදනාව කියලා කියන්නේ ආරම්මණයේ රසය විඳින ස්වභාවයක් තියෙන චෛතසිකයක්. වේදනාව කියන එක ਸਰවචිත්ත සාධාරණ චෛතසිකයක්. ඒ ඒ කියන්නේ හැම සිතකම වේදනාව යෙදෙන්නේ නැති සිත නැත. හැම සිතකම වේදනාව යෙදෙනවා. එතකොට වේදනාවේ ભેදයන් ගැන තමයි මේ කතා කරන්න යන්නේ. හරි. ඇයි ඒ ඒක තමයි අපේ ජීවිතය තේරුම් ගැනීම සඳහා. හරිද? හොඳයි. දැන් බලන්න හැම සිතකම මේ මේ හැම සිතක්ම අරමුණක් ගන්න එක ගන්නවා කියලා අපි දන්නවා. හැම සිතක්ම අරමුණක් ගන්නවා. ඒ අරමුණෙහි රසය විඳ ගැනීමේ ශක්තිය ඇති වෙන්නේ ශක්තිය ඇති වෙන්නේ වේදනාවෙන්. ඒ වේදනාව හැම සිතක් එක්කම හට ගන්නවා. එතකොට අරමුණක් හැම අරමුණ ගැනීම සිතක තියෙන ලක්ෂණයක්. ඒ අරමුණේ රස විඳින්නවා කියන එක සිද්ධ වෙන්නේ වේදනාවෙන්. හරිද? එතකොට අරමුණ අරමුණු සිත් ගන්න අරමුණු නොඒකාකාර වෙනවා. එහෙම නේද? සිත් ගන්න අරමුණු ඒකාකාරයද නැහැ. එහෙනම් නොඒක ආකාර බැගින් වේදනාවද ඒ ඒ අරමුණ අනුව එහෙනම් අරමුණේ රසය වෙනස් වෙනකොට නේද? එහෙනම් වේදනාවත් ඒ ඒ අරමුණ අනුව වෙනස් වෙනවා. ඔන්න දැන් ඉතින් දැන් අපි අපිට තේරෙන්න ඕනේ මේක හොඳට. නේද වේදනානුපස්සීව වාසය කරන කෙනා බලන්න සිත් දෙකක් එකවර පහළ වෙනවද නැහැ අපි භාවනා කරන අයට කියනවා වාට තේකේ රසය දැනෙනකොට රස දැනෙන්නේ නැහැ කියලා තේකේ රසය දැනෙනකොට රසනේ දැනෙනකොට රස දැනෙන්නේ නැහැ කියලා රස දැනෙනකොට රස දැනෙන්නේ නැහැ කියලා ඉතින් හොඳ භාවනාවක යෙදිලා වේදනානුපසීව ඉන්න කෙනා නැත්නම් වේදනාවට හිත යොමු කරන එක මේක අත්දකිනවා. ඇත්තටම රසට රස අරමුණු වෙනකොට රසනේ දැනෙන්නේ නැහැ. රසනේ අරමුණු වෙන වෙලාවට රස දැනෙන්නේ නැහැ. අර බලන්න මේ වෙලාවේ මේ මේ අරමුණේ විඳීම නේද? විඳීම කියන දෙක දෙකක් අරමුණෙන් අරමුණෙන් අරමුණට සිත කාය කාය විඥානය කියන සිත පහළ වෙන වෙලාවට කාය සංපස්සජ වේදනාව මිසක්කා ජීවයා සංපස්සජ වේදනාවක් ඇති වෙන්නේ නැහැ. ජීවයා සංපස්සජ වේදනාවක් ඇති. ජීවයා ජීවයා විඥානයක් ඇතුළත පහළ වෙන්නේ නැති හින්දා. හරිද? මේවා හිමින් භාවනාවෙන් අත්දකින්න පුළුවන්. හැම වෙලෙම මේ රස විඳින් මේ මේ මේ වේදනාව වේදනාව වෙනස් වෙනවා. හැම වෙලෙම වෙනස් වෙන බව අත්දකින්න පුළුවන්. ඒතර අභිධර්මයේ දන්න කෙනා වේදනා සංග්‍රහය දන්න කෙනාට මේක බොහොම පහසුයි. හරිද? හොඳයි. එතකොට සිතක යෙදෙන මේ වේදනා චෛතසිකය ආකාර දෙකකට වෙන් කරනවා. ආකාර දෙකකට වෙන් කරනවා. අනුභවන ભેදය සහ ඉන්ද්‍රිය ભેදය කියලා. හරිද? බය වෙන්න පාල වචනේ ලොකු වුණාට අන්තිමට කරගෙන යනකොට තේරෙනවා අනුභවන ભેදය සහ ඉන්ද්‍රිය ભેදය කියලා. හරි. අරමුණේ රස විඳ ගැනීම කියන මේ වේදනාව අනුභවනය කිරීමේ ආකාරයෙන් ත්‍රිවිධාකාරයකට බෙදෙනවා. අරමුණේ රස විඳීම ආකාර තුනකට බෙදෙනවා. අනුභවන ભેදයෙන් අපි ඒක සංග්‍රහ කරනකොට ඒ තමයි සුඛ වේදනා. ඔය ඔච්චර ලොකුට ඔය කිව්වේ වචන මතක තියාගන්න සුඛ වේදනා, දුක් වේදනා අදුක් අසුක වේදනා කියන තුනයි. ඒකට කියනවා අනුභවන ભેදේ අනුභවන ભેදේ කියලා. ඒ විදිහට එහෙනම් වේදනාව කොටස් තුනකට බෙදෙනවා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක් අසුක වේදනා කියලා. එතකොට අපි දන්නවා Tamanට ඉෂ්ට වූ, මනාප වූ, කැමති වූ අරමුණක් හම්බුනහම ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට මොකද්ද ඇති වෙන්නේ? සිතේ පහළවන්නා වූ සතුටු කරවන සැපගෙන දෙන ස්වභාවයට කියනවා සුඛ වේදනාව කියලා. හරි. ඒකට කියනවා සුඛ වේදනා කියලා. මේ සැප වේදනා ඇති සිත් ටික දැන් අපි හොයාගන්න ඕනේ. සැප වේදනා ඇති කරන සිත් මොනවද? අන්න අවශ්‍ය කරන දැනීම. හරි? දැන් ඔන්න ඔන්න ඔය ඔන්න ඔය ටික තමයි අපි දැනගන්න එතකොට. සැප වේදනා ඇති කරන සිත් මොනවද? දුක් වේදනා ඇති කරන සිත් මොනවද? අදුක් අසුක වේදනා ඇති කරන සිත් මොනවද? කියලා. හරි ඒකට තමයි දැන් අන්න අර අර කලින් අපි සංප්‍රයෝග සංයෝග කරා මේ සංප්‍රයෝග සංග්‍රහ සිද්ධ කරා. ඒතකොට දැන් මේ නැවත මේ වෙන් වශයෙන් බලන්නේ වේදනා සංග්‍රහය කොටස් තුනකට වේද අපි කලින් එහෙම බැලුවේ නැහැ. දැන් ආයතරයක් මේක බලන්න දැන් තේරෙන්නේ අපි ඒ ඒ සිත්වල යෙදෙන චෛතසික, ඒ ඒ චෛතසිකයේ යෙදෙන සිත් ගැන කතා කරා. වේදනාව යෙදෙන වේදනාව යෙදෙන සිත් ගැන කතා කරන්න ගියා නම් වේදනාව සිත් සියල්ලම යෙදෙනවා කියලා තමයි පරණ නීති ටිකේ අපිට තියෙන්නේ. සංග්‍රහ සංප්‍රයෝග ණය ගැන කතා කරන්නේ. දැන් වේදනාව වෙනම අරගෙන ඒකේ කොටස් තුනකට බෙදලා වේදනා ભેදය. හරිද? වේදනා ભેදය වශයෙන් අරගෙන වේදනා බෙදෙන හැටි බලලා ඒ බෙදෙනකොට කොයි වගේ සිද්ධය දෙන්නේ කියලා තමයි මේ බලන්නේ. ඒකයි මේ මේක යම්කිසි සංකීර්ණ වශයෙන් බලන්නේ ඉදිරියේ අපිව විශ්ලේෂණය කරගන්න. අපේ සිතේ ක්‍රියාකාරීත්වය විශ්ලේෂණය කරගන්න මේ වේදයන් ඉගෙන ගැනීම අවශ්‍ය හින්දා. දැන් අපි දන්නවා ලේසි කාරණාව සෝමනස්ස සහගත කියන්නේ ලෝභ මූල සිත්වල තියෙන සෝමනස්ස සිත් හතරක්. හරි? එහෙනම් ඒ හතරේ මේ කියන සුඛ වේදනාව තියෙනවද නැද්ද? ඒ සෝමනස්ස සහගතයි. එහෙනම් සැප වේදනාව විතරේ වෙන එහෙනම් එතනින් මේ සිත් හතරයි. ඊළඟට අපි දන්නවා කාය විඥානයේ කොටස් දෙකක් බෙදෙනවා. එකක් තමයි සුඛ සහගත කාය විඥානය. සුඛ සහගත කාය විඥානය. එහෙනම් ඔන්න 4 1යි පහයි. හරිද? එතකොට දැන් සුඛසහගත කාය විඥාන කියලා මතක් වෙන්න ඕනේ අපිට. මම ඒක ඔක්කොම කියන්න යන්නේ නැහැ. නමුත් අපිට ඒක ඒ විදිහට මතක තියාගන්න ඕනේ. ඊළඟට සෝමනස්ස සහගත සංසීරණය සහ හසතුප්පාද සිත. සෝමනස්ස සහගත හසතුප්පාද සිතක් තියෙනවා. සෝමනස්ස සහගත සංතීර්ණ සිතක් තියෙනවා. එතනින් දෙකයි. එහෙනම් 4යි, 1යි, 5යි, 2යි, 7යි. ওই ටික තමයි එක පාඩම අපිට එපා වෙනවා වගේ වෙන්නේ. දැන් මම මේ ටික ඔක්කොම ආයෙ කියලා දෙන්න ගියොත් අද ආයෙ වෙන මොකුත් කියලා දෙන්න හම්බෙන්නේ නැහැ නේද? ඇයි මේ ටික එපා වෙන්නේ? ඔය ටික එකපාරට සෝමනස් සහගත ලෝභ මූල සිත්වල සෝමනස් සහගත හතරයි කියන එක මහා ලොකු දෙයක් නෙවෙයි. නේද? පොඩ්ඩක් ලෝභ මූල සිත් කියන්නේ මොනවද මේ අට මේ මේ මේ අට පිළිබඳ කවුරු හරි කෙනෙක් අපි මතක තියාගෙන ඉන්නවනම් හතරක් සෝමනස් සහගතයි. ඒතර ඔබ හොඳටම තේරෙනවා. නේද? අට හැදෙන්නේ සෝමනස්ස සහගත, ditthිගත, සම්ප්‍රයුක්ත, අසංකාරික, සසංකාරික. සෝමනස්සහගත දිට්ඨිගත විප්‍රයුක්ත නේද? එතකොට ඒ විදිහට අර ආකාර තුනකින් වර්ණගෙනකොට අපි දන්නවා මේ ටික හැදෙන හැටි. හරිද? එතකොට මේ විදිහට මේ ලෝභ සිත්වල නේද සෝමනස් සහගත ditthිගත විප්‍රයුක්ත ඊට පස්සේ උපේක්ෂා සහගත ditthිගත සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත ඔය විදිහට මේක බෙදනකොට අට එකම දෙයක් කාරණා තුනකින් වර්ණනගෙනකොට අට ආකාරයක් වෙනවනේ ඒක අපි හොඳටම දන්න කාරණාවක්. එතකොට ඒකේ සෝමනස්ස සහගත හතරයි. ඒ හතරේ සුඛ වේදනාව එනවා. හරිද? අභිභවන අනුභවන වේදයෙන් බලනකොට ඒ සුඛ වේදනාව එනවා. ඊළඟට සුඛ සහගත කාය විඥානය හරිද? ඊළඟට හසිතුපාද සිත සහ සම්තිර්ණ හිත සෝමනස්ස සහගත සම්තිර්ණ සහ හසිතුපාද කියන දෙකයි. ඊළඟට කාම සෝබන සිත් ටික ගත්තාම කාම සෝබන සිත්වල 12ක සෝමනස්ස සහගත වෙන සෝමනස්ස කාම සෝබන සිත් 12ක් තියෙනවා. එතකොට එතනින් 12යි. ඊළඟට ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියන මේ වගේ සෝමනස්ස යෙදෙනවා. ඒ ටික ඔක්කොම 44ක් වෙනවා. ඔක්කොම ටික 11 ඒවා හතරක්. ප්‍රථම ධානය සිත් 11යි, ဒုတိ ය ධානය සිත් 11යි. ඒ විදිහට යෙදෙන හැටි අපි ඔක්කොම පැහැදිලි කරලා කොහොමද ඒ 11 හැදෙන්නේ කියලා. එතකොට ඒ වගේ 44ක් හැදෙනවා. සෝමනස්ස කාමසෝබන 12යි 44යි 12යි 56යි 56යි අසන්තීර්ණ සිත සහ හසුතුපාද සිත දෙකයි කම 58යි 58යි සුඛ සහගත කාය විඥාන එකයි කම 59යි සෝමනස්සාගත ලෝභ මූල සිත් 4යි 63යි අන්න බලන්න එහෙනම් සිත් 63ක අපේ ජීවිතේ පහළ වෙන සිත් වර්ගීකරණය කරපුවාම ඒ වගේ ෆිට් 63ක යෙදෙනවා සුඛ වේදනාව යෙදෙන සිත් 63ක් සිත් 63ක් තියෙනවා. ඉතින් ඒ ඊළඟට අපි බලනවා ඒ ඊළඟට අපි දන්නවා දුක් වේදනාව කියන එක. කොහොමද දුක් වේදනාව හැදෙන්නේ? අනිෂ්ට අප්‍රිය වූ අමනාප වූ කැමති නොවන අරමුණක් හම්බුනහම ඒ සිතේ මොකද වෙන්නේ? නොසතුටක් ඇති කරනවා දුකක් ගෙන දෙන ස්වභාවය තියෙනවා. ඒකට කියනවා දුක් වේදනාව කියලා. හරිද? එතකොට මේ වැඩේ අපිද කරගන්නේ? හරිද? <laughs> කැමති නොවන එකක් අහවදුලක් හට ගන්නවා. ඒක හේතු සාගත දෙයක් දෙන දෙයක්. මම කරගන්න දෙයක් නෙවෙයි. එතනින්ම තේරෙනවා අපිට මේ ගැන අවධානය යොමු කළොත් මෙහෙමනේ වෙන්නේ. නේද? කැමති දෙයක් හම්බ වෙනකොට සතුට ඇති වෙන එකවත් අකමැති දෙයක් හම්බ වෙනකොට දුක් ඇති වෙන එක මට බලහත්කාරයෙන් නවත්තන්න බෑ. නේද? කෙනෙක් ඇත්තටම මේක තේරුම් ගත්තොත් එහෙම නේද? ඉන්නකො මම අකමැති දේවල් හැමෝයේ සතුටෙන් ඉන්නවා. ඕක වෙන්නේ නැහැ. අකමැති දේවල් හැමෝම සතුටින් ඉන්නවා කියලා අපි වෙලාවට තීරණ ගන්නවා. හරිද? ඉන්න මම මම අකමැති මං හිතුවා මම සතුටින් ඉන්නවා කියලා. නමුත් ඉන්න බෑ. ඉන්න බැරි වෙන්න හේතුව ඒක නොවන දෙයක්. එහෙනම් මොකද කරන්න ඕන? අනිෂ්ඨ අරමුණ ඉෂ්ඨ අරමුණ බවට පත් කරගන්න ඕනේ. ඒකට තියෙනවා මෙනෙහි කරන ක්‍රමයක්. නේද? ඉෂ්ඨ අරමුණු උපේක්ෂා ඉෂ්ඨ අරමුණු වලට ඇති වෙන සැප වේදනා උපේක්ෂා වේදනා බවට පත් කරගන්න නම් යම් අවිද්‍යාවක් හින්දා නම් ඉෂ්ඨ වෙලා තියෙන එක අයින් කරගන්න ඕනේ. ඒකයි හේතුත් එක්ක තේරුම් ගන්නකොට අපිට අපි ඔය නිකන් ඔය අදිස්ථාන කරගෙන ගෙවල් වලට වෙලා නේද අනිෂ්ඨ අරමුණු තියෙන ගෙදර ඉන්නවම ඉන්න ගම මම අදිස්ථාන කරන්නේ මම සන්තෝෂෙමින් ඉන්නවා කොච්චර කවුරු මොනවා කොහොම මම සන්තෝෂෙමින් ඉන්නවා කියලා කෝලං ගතියනවා අපිට. ඒව හරියන්නේ නැති බව ඒව හරියන්නේ නැති බව හොඳටම තේරෙනවා. මේ අනිෂ්ඨ අනිෂ්ඨ ස්වභාවය තියාගන්න තුරු සන්තෝෂයෙන් ඉඳීම නැත ඒක තමයි මේ සිතේ තියෙන හේතුඵල ධර්ම. හරි. තේනවද අපි ධර්ම ඉගෙන ගන්නවා නම් ජීවිතය හරි රසවත්. අභිධර්ම ඉගෙන ගන්නවා නම් ජීවිතය නිවැරදි කරගන්න තමන්ටම තනි මෙහෙයුමක් කරන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඇයි හොඳට දන්නවා මේ මේකේ ක්‍රියාකාරීත්වය මේ දැනගන්නේ. නේද? වාහනයක් අබල දුබල වෙනකොට හරිද? ඉතින් කිසි දෙයක් දන්නේ නැති කෙනාට වෙන්නේ ඉතින් වටේ පිටේ අත කකා ගෑරේජ් කාර්යයක් හොයන්න යන තමයි. නේද? අඩුම ගානේ බැටරි වයර් එකවත් සමහර කට්ටියට බැටරි වයර් එකවත් චෙක් කරගන්න බෑ. ගැලවිලාද නැද්ද කියලා. ඉතින් නමුත් අර දන්න කෙනාට පුළුවන් මේක අබල දුබල වෙනකොට කොතනද අඩුපාඩු කියලා හොයාගන්න හරියටම. ඒ වගේ අපේ මේ ජීවිතය ගැන අපිට තීරණ ගද්දී තේරුම් ගන්න මට මේක අනිෂ්ඨ අරමුණක් නම් දුක් ඇති වෙනක නවත්තන්න බෑ. එහෙනම් බලන්න දෝමනස්ස සහගත ඒ දුක් ඇති වෙන ස්වභාවය දෝමනස්ස සහගත දෝෂ මූල සිද්ද එකක් තියෙනවා. එතකොට ඊළඟට දුක්ඛ සහගත කාය විඥානයක් තියෙනවා. දන්නවද දුක් වේදනා ඇති වෙන්නේ මේ සිත් තුනේ විතරයි. හරිද? සිත් තුනේ විතරයි දුක් වේදනා ඇති වෙන්නේ. දුක් සහගත කාය විඥාණය සහ දෝමනස්ස සහගත සිත් දෙකෙන් විතරයි දුක් වේදනා ඇති වෙන්නේ. එතකොට හිතයි මේ සිත් තුන විතරද? එතකොට හිතයි අපිට එහා කොච්චර දෝමනස්සයන් තියෙනවද කියලා. මේකේ තියෙනවා තව තව අඩු වැඩි වීම. හරිද? ගැටෙන ස්වභාවය. එතකොට ඒ ගැටෙන ස්වභාවයන් ඒක අනුව තමයි ඒතකොට මේක යෙදෙනකොට අපි කතා කරා දේශසිත වල යෙදෙන චෛතසිකයන් මොනවද කියලා. ඒ ඒ ඒ ඒ චෛතසිකයන් යෙදීමේ දේශසිත හට ගන්නවා. ඉතින් දේශසිත මහා තෝගයක් තියෙනවා. හරිද? නමුත් අපි එක වර්ගීකරණය කර දාපුවාම අපි කියනවා දෝමනස්ස සාගත දෝෂ මූලසිත දෙකයි ඒ ඒ චෛතසිකයන්ගේ යෙදෙන ප්‍රමාණයන් අනුව. හරිද? ඒ ඒ එතකොට ඒ දෝමනස්සේ තියෙන අඩු වැඩි වීම තියෙන නමුත් දෝමනස්ස නම් දෝමනස්සයි. හරිද? අපි හොඳට දන්නවනේ සමහර ඒවා දැඩි දුක් වේදනා ඇති වෙන අතර සමහර ඒවා අඩු දුක් වේදනා ඇති වෙනවා. මේ ප්‍රභේදයන් ටික විමසනකොට අපිට තේරෙනවා මං කිය දෝමනස්සිත මහා ගොඩක් තියෙනවා කියලා මේ අභිධර්ම විග්‍රහයට විරුද්ධව නෙවෙයි. අපි දැන් මේ වර්ගීකරණයක්නේ මෙතන තියෙන්නේ. පාසලක ඔක්කොම ඉන්නේ අවුරුදු 14ට වැඩිය අඩු ළමයි කියලා කියනවා. හරිද? එහෙනම් ඒ ඒ එතන අපි වර්ගීකරන අවුරුදු 14ට වැඩිය අඩු ළමයි. ඒතකොට අවුරුදු 5 අයත් ඉන්නවා, 6 අයත් ඉන්නවා, 7 අයත් ඉන්නවා, 8 අයත්. හැබැයි ඒ වගේ දෝමනස්ස සහගත දේශමූල චිත් කිව්වහම දෙකයි. මේ දෙකේ තමයි මේ දුක් වේදනාව කියන එක එන්නේ සහ දුක් සහගත කාය විඥානයේදී අපිට දුක් වේදනාව දැනෙනවා. දුක් වේදනාව දැනෙන දුක් වේදනාව දැනෙනවා. හඳුන ගන්නවා. ඒ හඳුන ගන්න සිත් තුනයි ඒ හඳුනා ගන්න ඒ හඳුනාගෙන ඒ ඒ ඒ දුක් වේදනාව අරමුණු කරන නේද? ආරම්මන විජානන ලක්ෂණය තියෙන්නේ. ඒ අරමුණු කරන සිත් තියෙන්නේ වර්ගීකරණ අනුව තුනයි. හොඳයි. එතකොට ඊ타ම ඉෂ්ටත් නොවුන, ඊ타මත් අනිෂ්ටත් නොවුන මධ්‍යස්ථ ස්වභාවයේ තියෙන බොහෝ අරමුණු තියෙනවා අපිට එක එක පුද්ගලයාට. එන්නේ මේ මැදිහත් වෙච්ච තරමින් ප්‍රිය වූ ඇතරම මැදිහත් මධ්‍යස්ත වූ ප්‍රිය වූ කැමතිවන්නා වූ අරමුණක් හම් වෙන මධ්‍යස්ත අරමුණ. හරි. එතකොට මේ මධ්‍යස්ත අරමුණක හිතේ මධ්‍යස්ත අරමුණේ හිතේ පහළ වෙන වේදනාව සැපත් නෙවෙයි දුකත් නෙවෙයි මැදිහත් විඳීම් ආකාරයක් එතන තියෙන්නේ. හරිද? උදාහරණයක් කිව්වොත් මේ දැම්ම මේ දැන් මේ පවන්නත් අරමුණු වෙනවා අපිට. නේද? ඇත්තට දුක් ගතියක් දැනෙනවද මේ කර්මනකොට වේදනාව කියන්නේ දැනෙන එකක්. හරිද? සැප ගතියක් දැනෙනවද? නෑ. මේක අරමුණක්ද නැද්ද? මේ පවන්නත් අරමුණක්. නේද? එතකොට මේකේ අපේ තියෙන මොකද්ද? මේකට අපි ඉෂ්ට නෑ. අනිෂ්ට නෑ. සමහරවිට මේ පවන්න තුලන එක ඒක මොස්තර අපි තුම මේ මේ පවන්නත් එම මොස්තරයක් ඇඳලා තියෙනවා අපි අකමැති මොස්තරයක්. දැන් මොකද වෙන්නේ පවන් අර දකින්නකොට? අන්න අනිත් අරමුණ. එතකොට අප්පුව හාඳුරු කොච්චර වුණත් අර බලන්නකො අර පවන් අත්තේ තියෙන මොස්තරේ කියලා අන්න අපිට අනිත් ආරම්මණයක් වෙන එකත් එක්ක දුක් ගතියක් දැනෙනවා අපිට. හරිද? ඒ ඒ ඒක තමයි අරමුණේ නෙවෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ නේද? අරමුණ හිත කරේ මේක අරමුණු කරපේක විතරයි. මොකද උනේ ඒකත් එක්ක ඇති වෙන වේදනාව දුක් සහගත ස්වභාවයක් තියෙන දුක් විඳීමක් ඇතන තියෙන දුක් වේදනාවක් අරගන්නවා. එතකොට මෙන්න මේ විදිහට මේ උපේක්ෂා සිත් ඇති වෙන්නේ මොන වගේද කියලා බලපුවාම අපි දන්නවා උපේක්ෂා සහගත අකුසල් සිත් 6යි. උපේක්ෂා සහගත අකුසල් සිත් 6ක් තියෙනවා. ඒ වගේම අ හේතුක උපේක්ෂා සහගත සිත් 14ක් තියෙනවා. බලන්න දැන් සිත් සටහන අරගෙන මොනවද කියලා. හරිද? එතකොට ඕනනම් ලියාගෙන හරි බලන්න පුළුවන්. උපේක්ෂා සහගත අකුසල් සිත් 6යි. අ හේතුක උපේක්ෂා සහගත සිත් 14යි. ඊළඟට කාමසෝබන පැත්තේ තියෙන උපේක්ෂා සහගත 12ක් සෝමනස් සහගත 12ක් තිබා වගේ උපේක්ෂා සහගත 12ක් තියෙනවා ඊළඟට පංචම ධාන සිත්ගත් සිත් ටික ගත්තාම මහග්ගත් සහ ලෝකෝත්තර වශයෙන් තියෙන පංචම ධාන සිත් ටික ගත්තාම උපේක්ෂා සහගත 23ක් තියෙනවා හරිද ඔක්කොම ටික 23ක් තියෙනවා දෙපැත්තෙන් වෙනකොට එතකොට මේ සිත් ටික ඔක්කොම ගත්තාම අන්න ඒ සිත්වල තියෙනවා 57 දැන් ඔන්න අභ්‍යාසයක් තියෙනවා තෑරුමක් තියෙනවා. හරිද? ඔන්න අපිට පොඩ්ඩක් ලියා ගන්න පුළුවන් දැන් මේක ඕනනම්. හරිද? මම බොහොම හිමින් මේක මතක් කරනවා. උපේක්ෂා සහගත අකුසල සිත් 6යි. හරිද? උපේක්ෂා සහගත අකුසල සිත් 6යි. අ හේතුක උපේක්ෂා සහගත සිත් 14යි. උපේක්ෂා සහගත අකුසල සිත් 6යි. අ හේතුක උපේක්ෂා සහගත සිත් 14යි. ඊළඟට උපේක්ෂා සහගත කාමසෝබන සිත් 12යි උපේක්ෂා සහගත කාමසෝබන සිත් 12යි. ඒ වගේම උපේක්ෂා සහගත පංචම ධාන සිත් 23යි. මෙන්න මේ වගේ එකක් හම්බුනහම හරි. දැන් හම්බුනානේ දැන් සංකීර්ණයි වගේනේ. දැන් මොකද කරන්නේ? ඔන්න හොයනවා. ඔක්කොම සිත් 55යි. මොනවද මේ? වේදනා උපේක්ෂා වේදනාව ඇති වෙන සිත් ටික. හරිද? උපේක්ෂා වේදනාව ඇති වෙන සිත් ටික ගත්තාම ඔන්න සිත් 55යි. මෙන්න මේ සිත් 55 හොයන්න කොහෙද දැන් තියෙන්නේ කියලා. හරිද? අන්න එහෙම හැම වෙලේම මග හරින්න එපා. අපේ වැඩේ මොකද්ද? ඔය තැන් මග හැරලා ඊළඟ පියවරට යනවා. අපි ධර්මයේ එහෙම ගියොත් යන්න බෑ. හරිද? හරි ඒ ඒකින්ද අභිධර්මයේ මේක අභිධර්ම දැන් මෙච්චර වෙලා කතා කරන අපිට රසවත් දැන් මේ ටික කියනකොට නේ ඔළුවට චුට්ටක් මේ නේද කරකුණා වගේ වුනේ නේද? එතකොට මේක කොහෙද කියලා සංකීර්ණ ගතියක් එනවා. එතකොට අපි මොකද කරන්නේ? පොතක් හොයාගෙන හරි පොතක් හොයාගෙන බලනවා. දැන් මගේ chart එක තියෙනවා. ඒ chart එකේ මගේ සටහන බලන මොනවද මේ අකුසල් සිත්වල උපේක්ෂා සහගත හය මොනවද? කොහෙද ඒක තියෙන්නේ? හරිද මේක කිව්වා. හරිද? ඊළඟට ඒත් එක්කම බලනවා ටිකක් මහන්සිලා හොයලා හොයලා බලනවා. අහේතුක උපේක්ෂා සිත් 14ක් ආවේ කොහෙන්ද? හරිද? අහේතුක උපේක්ෂා සිත් 14ක් තියෙනවා. ඒවා කොහෙන්ද ඒවා එන්නේ? ඊළඟට උපේක්ෂා සහගත කාමසෝබන සිත් 12 කොහෙද තියෙන්නේ? හරිද? ඒ වගේම උපේක්ෂා සහගත පංචම ධානය සිත් 23 කොහෙද තියෙන්නේ? කොහෙන්ද මේවා ආවේ කියලා හොයන්න. අන්න ඒ වගේ දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක් වෙනකොට හොයන්න කොහෙන්ද කියලා අමුතු පාඩම් කිරිලක් ඕන වෙන්නේත් නෑ. මොකද වෙන්නේ ටික දවසක් යනකොට කියනකොටම මතක් වෙන්න පටන් ගන්නවා. ඒකයි අභ්‍යාස කරන්න කියන්නේ. මේ අභ්‍යාස ටික කර කර කර කර දැන් අර නීති ටිකත් අරගෙන සංප්‍රයෝග සංයෝග නීති ටික අරගෙන ඒ නීති වලත් අපි චිත්ත සාහිත්‍ය ගැන කිව්වා. ඒ නීති ටික ආයසරයක් අරගෙන මොකද කරන්න ඕන? ඒවා ඒවා ගන්නකොට මේ සිත් කොහෙන්ද? මේ චෛතසික කොහෙද? මේ සිත් කොහෙන්ද? කොතනින්ද මේක පැන්නේ? මේක පැන්නේ කොහෙන්ද කියලා අන්න මේ ටික ඒ වෙලාවෙන් බලන්න. ඕකට දෙකම යෙදෙන සටහනක් හදා ගන්න ඕනේ. හරිද? එතකොට ඒ මම එහෙම එකක් හදාගත්තාම අපි ඒකේ Tamanට ඕන වෙලාවක චෛතසික මේ පැත්තට සිත් ටික මේ පැත්තට දාලා සිත් ටික ඔක්කොම මේ පැත්තට ලියන්න 121ක් ප්‍රභේදයෙන් ප්‍රභේද ભેදයෙන් ඔකට රූල් කෝලයක් අරගෙන ටිකක් ලොකු සටහනක් වැඩ තියෙනවා වැඩ කරන්න ඕනේ නේද අපි ඔය කරලා තියෙන වැඩ හරි චෛතසික මේ පැත්තට ලියාගන්න ඊට පස්සේ මේ කොට රූල් එතකොට දැන් කොටු කොටු ටිකක් තියෙන්නේ හරි යෙදෙන තැන් ටික ලකුණු කරගන්න මෙහෙම මෙහෙම හරි ලකුණ ලකුණු කරගන්න චෛතසික මේ පැත්ත ලියා ගන්න උඩ අතට. මේ අතට ලියා ගන්න. මේ සිත් ටික. සිත් ටික ලියා ගන්න 121 මොනවද කියලා. ඊළඟට ලියා ගන්න යටි චෛතසික ධර්මයන් ටික. ලියාගෙන මොකද අපිට කරන්නේ? අර නීති ටිකක් දැම්මේ. මතකද අපි නීති ටිකක් දැම්මනේ. ඒ නීති ටික අරගෙන බලමින් මොකද කරන්නේ? හරි ලකුණු දාගන්න ඕනේ. හරිද? අන්න ඒ හරි ලකුණු දාගත්තම අපිට මේකේ රටාව හොඳට පැහැදිලිව පේනවා. ඒ රටාව පේුණාට පස්සේ අපිට මේක මතක හිටිනවා. ඊට පස්සේ ඒ සටහනෙන්ම මේ වගේ දේවල් කරද්දී අපිට මේව මොනවද කියලා හොයාගන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඒවා ඔක්කොම නැතත් මේ සිත් ගැන මං කියන්නේ මේ සිත් සිත් කියන ගාන කියන ටික අහගෙන ඉන්න බැයි නා. ඒකට අනිෂ්ට අරමුණක් ඇති කරගන්න එපා. හරිද? ඒකට අනිෂ්ඨ අරමුණක් ඇති කරගන්න නැතුව උපේක්ෂා සහගතව කොහොම හරි ඉන්න ඕන හේතු සකස් කරගෙන අනිත් ටික හරි අහගෙන ඉන්න අනිත් ටික අහගෙන ඉන්නකොට අනිත් ටික අහගෙන ඉන්නකොට අඩුම තරමින් අපිට මේක ගැන රසයක් ඇති වෙයි. ඒ රසය උපද්දවා ගන්න කියලා මම නැවත නැවත කියන්නේ අභිධර්ම ඉගෙන ගන්න රසය උපද්දවා ගන්න අභිධර්ම කියන්නේ ස්ථාරම්මණයක් කරගන්න. හරි ස්ථාරම්මණයක් කරගත්ත ගමන් අසංකාරිකව අභිධර්ම ඉගෙන ගන්න සිත් හදා ගන්න ඕනේ. හරිද? සසංකාරිකව නෙවෙයි අසංකාරිකව අභිධර්ම ඉගෙන ගන්නවා. මම මේක ඉගෙන ගන්නකොට මට ලැබිලා තියෙන මහා වස්තුවක් මේක. හරිද? ওই විදිහට ටිකක් මම ඕක ඕක සසංකා අසංකාරිකව මේක ඇති වෙන මම කියන හැමදේ හැමදාම කියන්නේ ඒක තමයි. ටිකක් ඔය ටිකවත් අඩුම ගන්න ඉගෙන ගත්තොත් බය නැතුව නේද? ඔය මේ කොහෙද මේ සමහර අනවශ්‍ය අය ඉන්නවා ධර්ම බණමඩුවේ පන්සලේ. අනවශ්‍යයි කියන්නේ දේවාලවල ඒවා පතුරමින් මිත්‍යා දෘෂ්ටිය පතුරමින් බණමඩේ බණමඩුවේ මහා නායකයෝ ඉන්නවා නායිකාවෝ ඉන්නවා විශේෂයෙන් හරිද ඒ කට්ටියත් එක්ක ගිහලා අභිධර්ම සාකච්ඡාවකට පැටලෙන්න පොට හරිද එතකොට පොඩ්ඩක් අරව බින්දින්න පුළුවන් ආ මේ තරුණ කට්ටිය ඇවිල්ලා ඉන්නවා මේ කට්ටිය දන්නවා යමක් දන්නවා කියලා පොඩ්ඩක් පැත්තෙලා ඉඳි එහෙම හරි ඒවත් යම්කිසි ව්‍යසන මේ කාලීන තියෙන ඉතින් ඒ ගැනත් මතක් කරමින් හැමදෙනාම මම හිතන්නේ අපි අමාරු විෂයක් මේ hinaවේ කතා කරන්නේ ඒක අපි මේක සාමාන්‍ය දෙයක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක අපිට අගෝචර දෙයක් නෙවෙයි අපිට ගෝචරයි අභිධර්ම කියන එක. ඉතින් ඒ සඳහා හැමෝටම උත්සාහයක් ගන්න කියලා මතක් කරනවා. ඒ වගේ නිවසේ ඉඳලා මේ වැඩසටහනට සහසම්බන්ධ වෙච්ච හැම දෙනාටම ඒ මේ උතුම් ධර්මය තමන්ගේ නිවසට අරගෙන යන්න දායකත්වය ලබා දුන්නේ මේ මැදිරියට ඇවිල්ලා මාත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරපු මේ පින්වන්ත පිරිස. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු අදිෂ්ඨාන කරමු. මේ හැමදිනාටම උතුම් ධර්ම අවබෝධය සඳහාම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.